ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි උතුම් නිර්වාණ මාර්ගය කියලා කියන්නේ අපේ ජීවිතය නිවැරදි කරන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු භාවිතා කළ යුතු ක්‍රමවේදයයි. එවැනි භාවිතා කරන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන ප්‍රායෝගිකව භාවිතා කරනවා කියලා කියන්නේ ඒක පොතේ පතේ ලියලා තියාගන්නවා දැනගන්නවා කියන එක නෙවෙයි. පොතේ පතේ ලියාගෙන හිතේ හොඳට ධාරණය කරගෙන භාවිතයට ගත යුතු කියන එකයි භාවිතා කළ යුතු ධර්මයක් කියන්නේ. එහෙනම් නිබඳව භාවිතා කළ යුතු ධර්මයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඒ උපදේශ මාලාව හොඳින් දැනගෙන ඒක භාවිතා කරන්න ප්‍රායෝගිකව යොමු කරන ධර්මදේශනා මාලාවක් තමයි නිර්වාණ මඟ කියන ධර්මදේශනා මාලාව. අද එහි 14 වෙනි මේ 14 වෙනි ධර්මදේශනාව වැටෙන්නේ අපි මේ ධර්මදේශනා මාලාව ඉදිරියට අරගෙන යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කර ගැනීම සඳහා. විසුද්ධි පැත්තෙන් ගත්තොත් චිත්තවිසුද්ධියට වැටෙන අංග අට පැත්තෙන් ගත්තොත් සම්මා සමාධියටත් සම්මා සතියටත් වැටෙන භාවනා කොටසක් පිළිබඳව සාකච්ඡා කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි හැම පැත්තකින්ම දැන් මේ වෙනකොට අපි ආරියස්ථාංග මාර්ගය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් සාකච්ඡා කරා පසුගිය ධර්ම දේශනාවලදී. ඒ වගේම එක් එක් අංගයන් වර්ධනය වෙන විදිහ පිළිබඳවත් කෙටියෙන් සාකච්ඡා කරා. සීලය පිළිබඳව සීලය සමාදන් විය යුතු ආකාරය, හිතේ හැසිරීම, කෙලෙස් අපේ තියෙන ස්වභාවයන් ඒ කෙලෙස් නැగిලා එනකොට ඒවා නවත්ත ගන්න මොකද කරන්න ඕනේ සිහිය නුවණ වීර්යය ඉවසීම අදිෂ්ඨානය වැනි අවශ්‍ය කරන අපේ තුල වර්ධනය වෙලා එන්න ඕන මානසික ස්වභාවයන් පිළිබඳ සාකච්ඡා කරා. එතකොට හැම වෙලෙම අපි අපේ තරම පරීක්ෂා කරගන්න ඕනේ. දැන් අද අපි ඍජුවම අපේ හිතට පුංචි බෙහෙතක් කරගන්න යන්නේ හිත පරීක්ෂා කරලා බලන ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ. අපි අපේ තරම දැනගන්න ඕන කියලා කිව්වේ මගේ දැනට මේ හිත කොයිතරම් මම සකස් කරගෙනද නිවනට සුදුසු විදිහට නිවන් දකින්න සුදුසු විදිහට මම මගේ හිත කොච්චර සකස් කරගෙන තියෙනවද අපි නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා හැම වෙලෙම කියනවා ඒ වුණාට අපි දන්නේම නැතුව අපෙන් කිසි ආරාධනාවක් නැතුව අවසරයක් නැතුව කියන්න බලන්න හරියට එක තැනක පණ තියෙන ඉගිලෙන සතෙක් අපි හිතමු නිකන් මීමැස්ස පොදියක් එක තැනක තියලා තියෙනවා කියලා. ඉතින් මේ මේ මීමැස්ස ටික කොයි පැත්තට විසිරලා යනවද කියලා මට කියන්න පුළුවන්ද? දූවිලි ගොඩක් එක තැනක තියෙනවා කියලා හිතන්නකෝ. ඒ දූවිලි ගොඩ පුළුවන් හමන හමන පැත්තට යනවා මිසක් මට ඕන පැත්තට යන්නේ නැති බව මම හොඳටම දන්නවා. එතකොට මේ ඒ වගේද කියලා බලන්න අපේ හිත පොඩ්ඩක්. දැන් මෙතන ඉඳගත්තා අපි මේ පිරිස මේ පින්වන්ත පිරිස ධර්ම ශ්‍රවණය කරන්න කියලා. දැන් වුමනාව මොකක්ද? පැහැදිලිව බණහන්න. මේ බණ ටික ඇහෙන වෙලාවෙත් බණ ඇහිලා පැත්තකින් තියලා කියන දේවත් ඇහෙන්නේ නැති විදිහට හිත කැමැති හෝ අකමැති තැන් වල යනවද නැද්ද? නේද? ඒක මං කරන වැඩක්ද? ඒක මගේ වැඩක්ද? කොහේ හරි තැනක ඉඳගත්තාම හිත දුවන එක මගේ වැඩක්ද? මට ඕන පැත්තටම දෙන්නේ. ආ පොඩ්ඩක් ඉන්න මගේ අදහස තියෙන දැන් මේ පැත්තට යන්න, අදහස තියෙන මේ පැත්තට යන්න කියලා. එහෙනම් මට ඕන පැත්තටම දෙන්නේ. නෑ. කොහේ යනවද? තව මොහොතකින් කොහාට යනවද කියලා තීරණයක් ගත්ත හැකිද? බෑ. තව මොහොතකින් කොහාට යනවද කියන තීරණය පැත්තක තිබ්බාවේ මම ඒක අරමුණක මේක තියාගෙන දැන් එක දිගට ඉන්නවා ඕන්න ආයෙලා කිසි තැනකට යවන්නේ නැහැ කියලා ඒක අරමුණක තියාගන්න පුළුවන්. නේද? එහෙම තියාගන්න පුළුවන් අය ඉන්නවද දන්නේ නැහැ මේ ලෝකේ. ඉන්නවා. ඒකට ටික ඉබේ පහළ වෙච්ච එකද දන්නේ නැහැ. නෑ ඉබේ පහළ වෙච්ච එක නෙවෙයි. කොහොමද ඒ කට්ටිය තත්ත්වයටපත් උනේ? භාවිතා කරලා, පුරුදු කරලා, පුහුණු කරලා. ක්‍රීඩාවක් කරන්න යම් කිසි කෙනෙක් පුහුණුවක් ලබනකොට දවසින් දවස දවසින් දවස ඒ ක්‍රීඩාව පිළිබඳ තියෙන දක්ෂතාවය අඩු වෙනවද වැඩි වෙනවද? වාහනයක් කෙලවන්න ඉස්සෙල්ලාම වාහනේ පුරුදු කරන කෙනෙක් ළඟට යනවා. ගිහිල්ලා එයා ගිය ගමන් අපි අතර දුන්න ගමන් ඔක්කොම ටික ටික කියලා දෙන්න පුළුවන් අන්න බලන්න අපි මූලධර්ම කියලා කියන. ඉංග්‍රීසි වචනෙන් කියනවා නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ theory එක කියලා කියනවා නේද? theories කියලා කියනවා. එතකොට වාහනයක් එළවීම පිළිබඳ සියලු මූලධර්ම ටික කෙනෙකුට පොතෙන් පතෙන් ඉගෙන ගන්න බැයිද හා? නේද? ඒකෙන් කොච්චර අර වායු පැඩලය ඇස්ලේටර් කියන එක පාගද්දී කොච්චර වායුවක් නිකුත් වෙනවද කියලා ඕනනම් ඒක ඔප්පු කරලා මේ මේ වායුව මෙතන මෙතන මෙච්චර මේ අපි ඒකට ඒකට සාමාන්‍ය විහාර කියන්නේ ගෑස් දෙනවා කියලා. ඒතර ඒ ගෑස් මෙච්චරක් ලැබුණාම මේක මෙච්චරක් දහණය වෙනවා ඒකේ බලයෙන් මෙච්චර දුරක් දුවන ඔක්කොම ඕන. කෙනෙකුට පුළුවන් නේද පොතකින් පතකින් ගණනය කරලා මේ වෙලාවේ මේ සුක්කානෝ මේ පැත්තට හරපුවම රෝදේ මෙච්චරක් අරගෙනවා වාහනේ මේ පැත්තට යන්න ඕනේ නේද මෙච්චර අඩි ගාණක් යනවා ඔක්කොම ඕනනම් ගණනය කරලා මෙන්න හේතුව මෙන්න ඵලය මෙන්න ඒකින්ද ඇතිවෙච්ච තවත් මොන හරි දෙයක් තියෙනවා නම් කියලා හැම දෙයක්ම මූල ධර්මානුකූලව ඔප්පු කරන්න පුළුවන් දෙයිද? පහදලා දෙන්න පුළුවන් දෙයිද? නේද? පිස්ටන් වල ක්‍රියාකාරීත්වය මේකයි ඒකෙන් එන බලය මේකයි බලය සම්ප්‍රේෂණය වෙන්නේ මේ විදිහටයි නේද ඉන්ධන වල තිබ්බ ශක්තිය මෙච්චරයි මේක මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් දැවිලා තියෙනවා මේක ජාලක ශක්තියක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොනවා හරි කොහොම ඒකේ තියෙන ඒ ඒ දෙයට අදාළ සියලුම දේවල් එකින් එක එකින් එක ඔප්පු කරලා සමාන කරලා නේද? ඊට පස්සේ වෙන්නේත් එහෙමයි, මෙහෙම කරොත් වෙන්නේ එහෙමයි කියලා ඔක්කොම කරන්න පුළුවන් ද බැයිද ඕනනම් කෙනෙකුට පොතේ පතේ දැනෙන්නේ. ඒ ටික ඔක්කොම කරපු කෙනාට වාහනේ අතර දුන්නොත් අරන් යන්න පුළුවන්. වාහනයක් කෙලවන්න බැරි කෙනෙකුට ඒ ඔක්කොම දන්නවා. හැම එකම දන්නවා කියලා එයාට අරයි යන්න පුළුවන්ද? අරයි යන්න පුළුවන්කම නෑ. අරයි යන්න නම් මොකද කරන්න ඕන? ඒ ටික ඔක්කොම නොදැනගෙන වුණත් වැඩේ කරගන්න පුළුවන්ද නැද්ද? හරියට කරන විදිහ දන්නවනේ. නමුත් වාහනයක් එලවෙන එලවන්න පුරුදු වෙන්න හදන කෙනා ඔය ඔක්කොම දන්නවනම් ඒක වැඩි ලාභයක්ද නැත්නම් පාඩුවක්ද? ඒක වැඩි ලාභයක් නේද? අන්න ඒ වගේ පින්වත්නි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්න ඕන දෙයක්. භාවිතා කරන කෙනාට කරුණු කාරණා දන්නවනම් හරි පහසුවක්. ඒකින්ද අපි භාවිතා කරන වැඩපිළිවෙල අතහැරලා කරුණු කාරණා දැනගැනීමෙන් අපිට ගමන යන්න හම්බෙන්නේ නැහැ. දැනගත්ත හැකි ගමන යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ දැනගැනීම ගමන යන්න බලාපොරොත්තු වෙන අයට යමක් කියලා දෙන්න හැම ලොකු උදව්වක්. දැන් වටිනම දේ තමයි අපි ප්‍රායෝගිකව අපේ ජීවිත අවබෝධ කරගන්න සූදානම් වෙන එක. හොඳයි. මේ සඳහා අපි පුංචි උපක්‍රමයක් පාවිච්චි කරලා බලමු. ගමන යනවා කියන්නේ මොකක්ද? ධර්මයට අනුව අපි ලෝකයේහි ඇත්ත తත්වය අවබෝධ කරගත යුතු තියෙනවා. ලෝකයේ ඇත්ත తත්වය කියලා කියන්නේ ලෝකයේ ඇත්ත తත්වය කියලා කියන්නේ අපි හොඳ ආකාරවම දන්නවා බුදුජානක වහන්සේ දේශනා කරා මෙන්න මේ බබයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්නවා. මේ ශරීරය අවබෝධ කරගත්තාම ලෝකයේ ඇත්ත తත්ත්වය තෝරගන්න පුළුවන් කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ශරීරය තේරුම් ගන්න. මොනවා හරි දෙයක් තේරුම් ගන්න නම් ඒ දේ පිළිබඳ අවධානයෙන් බලන්න ඕනද නැද්ද? නේද? අඩුම ගානේ මේ ඉදිරියේ තියෙන මේ මල් ටික තේරුම් ගන්න නම් මේ ටිකේ තියෙන චූටි චූටි දේවල් තියෙනවා චූටි නැටි වගේක් තියෙනවා පුංචි පුංචි මල් තියෙනවා මේ වගේ තියෙනවා. මේ ගත චිත්‍රයක් කියලා ගන්නකො අපි. චිත්‍රයක් කියලා ගත්තාම මේ චිත්‍රයක පාටම අපි කියනවා මේ චිත්‍රයේ ගමක දර්ශනයක් තියෙනවා. ලස්සනට අඳපු චිත්‍රයක්. දැකලා අපි කියනවා මේක ලස්සන ගමක් කියලා. හැබැයි චිත්‍ර දිහා හොඳට බලාගෙන හිටියොත් උඩ ඉගෙන කුරුල්ලත් ඇඳලා තියෙනවා, කරත්තෙකුත් ඇඳලා තියෙනවා, කරත් ළඟ ගොයම් මිටියක් වැඩලා තියෙනවත් ඇඳලා තියෙනවා නේද? ඈ පුංචි පුංචි ගොඩේ දේවල් අපි දකින්නවා නේද? ඒ දකින්න නම් මොකද කරන්න ඕන? ඒ චිත්‍ර දිහා හොඳ අවධානයකින් එක දිගට බලාගෙන ඉන්න ඕනද නැද්ද? අන්න ඒ වගේ අපිට එකපාරටම පේන දේ තුල ඔකෝම ලක්ෂණ ටික විද්‍යාමාන වෙන්නේ නැහැ. මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න නම් කය කෙරෙහි අවධානයෙන් එක දිගට අපිට මේ කය දෙස අවධානය යොමු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. දැන් එහෙම කරොත් කය අවබෝධ කරගන්න පුළුවන්. ශාරීරිකව ඇතිවන්නා වූ වේදනාවල් වල ඇත්ත తත්වය අවබෝධ කරගන්න නම් වේදනාවට සමවැදිලා එහි තියෙන ලක්ෂණ පිරික්සන්න වෙනවා. සිත අවබෝධ කරගන්නත් එහෙමයි සිතවල සිතේ ඇතිවන සිතුවිලි අවබෝධ කරගන්නත් එහෙමයි කොහොමද මේවා ඇති වෙන්නේ මේවා නවත්තගන්නේ කොහොමද මොකද හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම තමයි අපිව වරදේපව අඳවන්නේ වැරදි කරවන්නේ අපිව. එහෙනම් අපේ හැඟීම් ඇති වෙන්නේ කොහොමද කියලා චේතනා ඇති වෙන්නේ කොහොමද කියලා බලලා ඒවා නැති කර ගැනීමේ වැඩ පිළිවෙලකට යන්න වෙනවද නැද්ද? හා. එහෙනම් කය පිළිබඳ අවධානයෙන් ඊට සමවැදී වාසය කරන්නට හැකි වුණොත් මට කයේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඒක එහෙම වෙන්න ඕනද නැද්ද? දැන් ඉතින් මම කියන්න හදන්නේ මේ එහෙනම් ශරීරයේ පිළිබඳව අවධානයෙන් හිත තියාගෙන කටයුතු කරන්න කියලා. ඉතින් අපි කිව්වේ මොකද්ද? මගෙන් අවසරයක් නැතුවම මගෙන් මගෙන් කිසි විමසීමක් නැතුවම මේ හිත වේගෙන් එහෙම හෙදුනවා. එහෙම හෙදුනවා. අන්න බලන්න හිත ඒක එක ආරම්මණයක නවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? ශරීරය කියන අරමුණේ හිත නවත්තගත්තොත් නෙවෙයිද ශරීරය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නේද? දැන් ඕන් කෙනෙකුට ඔය ටික ඇහෙනකොටම කියයි ශරීරයේ මොනවද තේරුම් ගන්නද ඕක මන් දන්නේ නැහැ. නේද? ශරීරයේ තේරුම් ගන්න දෙයක් නැද්ද කියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා බලලා හිටියොත් හොඳ නැද්ද? කෙටියෙන් නම්. හරි. කුලීනියසක ඉන්න කෙනෙකුට අපි කියනවා කුලීනියසක ඉන්න කෙනෙකුට අපි කියනවා ඔයාගේ කුස්සිය පොඩි වැඩිනේ. කාලා තියෙන පාට හොඳ නෑනේ කිව්වොත් එයා මොනවා කියයිද? මට කරන්න දෙයක් නෑ. ඇයි ඒ? ඒක යාගේ නෙවෙයි හින්දා. ඒක යාගේ නෙවෙයි හින්දා මට කරන්න දෙයක් නෑ කියලා. එතකොට කවුරු හරි කෙනෙක් අපිට කියනවා ඔයා සුදු වැඩිනේ. කළු වැඩිනේ. මහත වැඩිනේ. උස වැඩිනේ කියලා. එහෙම කිව්වොත් අපිට මොකද කියන්නේ? කරන්න දෙයක් නෑ. ඇයි ඒ? කුලීනසේ කුස්සිය පොඩි වැඩි පාට හොඳ නෑ කියනට කරන්න දෙයක් නැත්තේ ඒක මගේ නෙවෙයි හින්දා. ඒක කුලීනස නැතුව මගේ නම් මට කරන්න දෙයක් තියෙනවා. එහෙනම් කුලීනස් මගේ නෙවෙයි හින්දා මට කරන්න දෙයක් නෑ. මේ ශරීරය පිළිබඳව මට කරන්න දෙයක් නැත්තම් ඒක මොකක් වගේද? කුලීනසක් වගේ. නේද? ඒ කියන්නේ ඒක මගේ වෙන්න බෑ. ඇත්තට මේක මේ අපි කියන නව කතාවක් නෙවෙයි. නේද? අර නව කතාවකට එක එකක් කියනවනේ එක එක නේද? මෙහෙමයි කියලා එහෙම කියන මේ සම්මත කර ගැනීමක් නෙවෙයි. ඒක ගැඹුරින් හිතන්න ඕන කාරණාවක්. කුලී නිවසේ අපිට පුළුවන් කැමති වෙලාව දොරවල් අරින්න, ජනෙල් අරින්න, බඩු එතන තැන් වල තියන්න කැමති විදිහකට, වහන්න, උත්සවයක් ගන්න, ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි නමුත් මගේ වෙන්නේ මගේ වෙන්නේ නැත්තේ ඒක මට හදන්න බෑ, කඩන්න බෑ, පාට වෙනස් කරන්න බෑ ඒ වගේ හින්දා. මේ ශරීරයත් අපිට හැමදාම උත්සාහ යන්න පුළුවන්, නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. නමුත් හැබැයි මේකේ කොණ්ඩේ වැවීම පිළිබඳ තීරණය ගන්නේ මමද? සුදු කළු මහත උස කොට ආදිය ගැන තීරණ ගන්නේ මමද? මේක ජරාවටපත් වීම ගැන තීරණ ගන්නේ මමද? අඩුමතරමේ හුස්ම ගන්න එක ගැන තීරණ ගන්නේ මමද? හුස්ම ගන්න එක ගැන මොකද කියන්නේ? ඒක මගේ වැඩද? නෑ මම දන්නේ නෑ. එහෙනම් මේක මගේද? මගේ කියලා ගන්න පුළුවන්ද? ආන්න මගේ කියලා ගන්න පුළුවන්කම නෑ එහෙනම් මෙතරකල් මම මේකට මගේ කියන හැඟීම් මට එනවනම් ඒක දැනගෙන නොදැනගෙනද මං කියනනම් මේකට මගේ කියලා ඒක නොදැනීමක් නොදැනීමක් හින්දා කියන්නේ අර මගේ කියලා ගන්න බෑ අපි මේකට විතරද මගේ කියන්නේ <laughs> මේකට මගේ කියන ගමන් අනිත් ශරීර වලට මගේම කියලා නේද එහෙනම් ඒක වැරදීමක්ද නැද්ද ලොකු වැරදීමක්ද නැද්ද අන්න එහෙනම් අපි ශරීරයේ ඇත්ත తත්වය ගැන දන්නේ දන්නේ නැහැ. ආන්ගේ යත తත්වයේ තේරුම් ගන්න අපි මේ ශරීරයට සමවැදී වාසය කරන්න පුරුදු කරන්න ඕනේ. එතකොට මේක තේරෙනවා මේක මගේ කියලා ගන්න බෑ කියලා. ඉතින් ශරීරය ඇතුලේ හිත තියාගෙන මුළු ශරීරයේ ඇතුලේ හිත තියාගෙන ශරීරය තුලම අපි ඉන්න ඕනේ. මේක කරන්න පටන් ගන්නකොට මේ හිත මොකද කරන්නේ? එහෙ මෙහෙ එහෙ මෙහෙ පානිනවා මෙන්න. නේද? එහෙනම් කවදාකවත් අවබෝධ කරගන්න පුළුවන් වේද? ඒ ක්‍රමයට බෑ. එහෙනම් ක්‍රමානුකූලව ටික දුරක් හරි මේ ශරීරය තුලට අපි හිත රිංගවා ගන්න ඕනේ. හිත ඒ ශරීරය තුල තියාගන්න පුරුදු කරන්න ඕනේ. පිළිගන්නවද? නේද? ඒක පුරුදු කරන්න ඕනේ. අර වාහනයක් කෙලවනවා වගේ පුරුදු කරන්න ඕනේ. මෙන්න මේ පුරුදු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට භාවනාව වඩන්න කියලා දේශනා කළා තියෙනවා. හරිද? ඒකේ කයපු කයෙහි ඇත්ත తත්වය දැන ගැනීම සඳහා තියෙන භාවනා මාලාවේ පළවෙනි භාවනාව තමයි ආනාපාන සතිය. හරි? එතකොට මම හැමදාම මේ ධර්මදේශනා මාලාවේදී අපි මොනවා හරි ප්‍රායෝගිකව කළ යුතු කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරනවා කියලා කිව්වා. එතකොට ආනාපාන සති භාවනාව කියන එක මොකටද කියලා දැන් අපිට ටිකක් තේරෙන්න ඇති. අද අපි මේකේ පළවෙනි පියවර හෝ මේ දේවතාව මාලාවදී අපි තානි දහසේ සාකච්ඡා කරනවා. මොකද පැයකට සීමා වෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ පළවෙනි පියවර හෝ අපි ඔකොටම තේරෙන විදිහට ප්‍රායෝගික தත්ත්වය තුළ ඉඳන් සාකච්ඡා කරමු හේතු ඇතුව. හේතු ඇතුව සාකච්ඡා කළ යුත්තේ ඇයි? අපි හේතු දැනගත්තොත් තමයි වැඩේ කරන්න පෙළඹෙන්නේ. නේද කරලා බලන්න හිතෙන්නේ. දැන් අපි පුරුදු කරන්න යන්නේ මොකද ඉස්සෙල්ලාම විසීරණ හිත එක අරමුණකට ගැනීමට පුරුදු කරනවා. ඒකෙන් අපිට ලැබෙන්නේ අපි අහලා තියෙනවානේ නේද? එක ආරම්මණයක හිත නවත්වාගෙන ගැනීම සඳහා කරන භාවනාව වැටෙන්නේ මොන ගණයටද? සමත භාවනා ගණයටයි. භාවනාව කොටස් දෙකකට බෙදනවා කොහොමද? සමත සහ විදර්ශනා කියලා. එතකොට ඒ ඒකාරම්මණයකට පුරුදු කරපු භාවනාවකින් හිතකින් සිතට නැත්නම් කයට සමවැදී කයෙහි ඇත්ත తත්වය අවබෝධ වෙන විදිහට අපි අපේ හිත යොමු කරනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ හිත යොමු කරනකොට අන්න ඒකට කියනවා විදර්ශනා භාවනාවක් කියලා. ආනාපාන සතිය සමත භාවනාවක්ද විදර්ශනා භාවනාවක්ද? දෙකටම වටිනවා. දෙකටම දෙකටම වැටෙන භාවනාවක්. ඉතින් හරිය වටිනවා. ඊළඟට වෙනත් භාවනාවල් කරගෙන යනකොට අපිට වෙනත් කියන්නේ ඔක්කොම නෙවෙයි සමහර භාවනාවල් වලදී මුලදී හරීම නීරසයි. ඇයි? අපේ හිත රස විඳින්නම ලෑස්තිලා ඉන්න මොනවෙන්ද? පංචකාම සම්පත්තිය. භාවනා කරන කෙනා ටික ටික ටික ටික ටික ටික ටික ටික පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න වෙන හින්දා එයාට ඒක හරිය නීරසයි. සමහර අය භාවනා කියන වචනේවත් කියන්න කැමති වෙන්නේ නැත්තේ ඒකයි. නෑ නෑ නෑ නෑ සෝවාන් වෙන්නවත් භාවනාව ඕනේ. ඒක ඊට පස්සේ. හරිද එහෙමයි කියන්නේ. ධර්ම අවබෝධ කරගන්න භාවනාව ඕනේ නැහැ කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දෙකක්ම සම්පූර්ණයෙන් භාවනා සම්මා සති සහ සම්මා සමාධි. එතකොට ඊට මෙහා වැඩෙන කොටස් තියෙනවා. නමුත් එහි වැඩි ප්‍රබලත්වයක් ලැබෙන්නේ භාවනාවකින්. ඊළඟට සෝවාන් අංග හතර කියලා අපි අහලා තියෙන මොනවද? ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය, යෝනිසෝමනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ආරසයක් මාර්ගය. එහෙනම් ආයෙ වැටෙන්නේ භාවනාව. ඉතින් භාවනාවෙන් ලැබෙන ලාභය තමයි හිත එක හිත අරමුණක නංවා ගැනීම සඳහා ප්‍රබලත්වයකට පත් කිරීමයි භාවනාවෙන් ලැබෙන්නේ සහ විදර්ශනා අවබෝධය. ඉතින් ඒකින්ද අපි භාවනාව හිත වැඩිම ප්‍රබල කරගන්න භාවනාවේ අත්‍යවශ්‍ය භාවයක් තියෙන එක බොහොම ලේසි. ඒතකොට කෙනෙක් කිය භාවනාව නැතුවම බැයිද? භාවනාව නැතුවම බැයිද? පුළුවන්. හැබැයි ඒක සුෂ්ක විදර්ශනාවක් කියලා කියන්නේ තාම අපහසුයි. මුලින්දම දැනට උනත් දැන් අපි කිව්වොත් එහෙම දැන් භාවනා අතර තියෙන පහසුම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ඒකත් අපහසු වෙනකොට අනිත් ඒවා කොහොමද? නේද? එහෙනම් අපි දැනගන්න ඕන මේ භාවනා කරන්නේ ඇයි කියලා හරියට දැනගෙනම කාරණාව ආරම්භ කරන්න ඕනේ. දැන් අපිට ඒ කාරණාව ආරම්භ කරද්දී තේරුණා අපි කතා වුණේ මොකද්ද අපි අපිට වැඩක් නැහැ අනිත් දේවල් වලින්. අනිත් මොකකින්වත් වැඩක් නැහැ. මේකේ ප්‍රායෝගිකත්වය මොකද්ද කියලා. දැනගන්නයි ඕන කරලා තියෙන ප්‍රායෝගිකත්වය මොකද්ද කියලා. හිත මේ කය ආශ්‍රිතව තබා ගැනීමට පුරුදු පුහුණු කළ යුතුමද නැද්ද කය අවබෝධ කරගන්න. එහෙනම් ඒක අපි පහසු ක්‍රමෙන් කරනවා. හරි. සිත හැම තැනම දුවනවද නැද්ද? හරි. දුවන හිත ඉස්සෙල්ලාමත් මේ ශරීරය තුළට ගන්න සූදානම් වෙන්නේ. දැන් මම මෙහෙම කියන්නම් මේකේ අපි මූලධර්මයක් තෝරගන්න ඕන හින්දා. අපි දැන් කතා කර කර ඉන්න වෙලාව වෙනකොට අපි දැන් මේ සාකච්ඡා කර කර ඉන්නකොට අපිට අපේ හුස්ම දැනුණාද? හුස්ම දැනුණාද? නෑ හුස්ම දැනුනේ නෑ. ඇයි අන්න ඒ කෙරෙහි අපිට අවධානයක් තිබුණේ නැති හින්දා. ඒ කෙරෙහි අපිට අවධානයක් තිබුණ නැති හින්දා අපිට හුස්ම දැනුනේ නෑ. හරියි. අවධානය තියනවා කියන්නේ හිත එතන තියනවා කියන එකයි. නේද? මම මෙහෙම කිව්වොත් එක දිගට මට මගේ හුස්ම දැනි දැනි ඉන්න පුළුවන් වෙනවා කියන එකේ තේරුම හිත කොහෙවත් යන්නේ නැහැ කියන එකද නැද්ද? නේද? හුස්මෙහි දැනීමෙහි හිත මට එක දිගට හුස්ම දැනෙනවා කියන්නේ මොකද? හිත වෙන තැනකට ගියොත් හුස්ම දැනෙන්නේ නැහැ. හිත වෙන තැනකට ගිහිල්ලා නම් හුස්ම දැනෙන්නේ අපිට වෙන දෙයක් කල්පනා වෙන වෙලාවක හුස්ම ගැන දැනීමක් නැහැ. එහෙනම් හුස්ම ගැන දැනීමෙහි අපි එක දිගට ඉන්නවාය කියලා යමෙක් කියනවා නම් එතන තේරුම හිත එහෙම හදුවන්නේ නැහැ කියන එකයි. එහෙනම් හිත දුවන්නේ නැති වෙන්න එක අරමුණක ඉන්න පුළුවන් නම් හුස්ම ගැන අන්න හිත දුවන්නේ නැති වෙන්න අපිට කළ හැකි හොඳම දේ තමයි මොන හරි ශාරීරික ක්‍රියාකාරීත්වයක් ගැන එක දිගට අවධානය දැනීමෙන් ඉන්න එක. හරි? අකණ්ඩව සිද්ධ වෙන එකාකාරීව සිද්ධ වෙන ශාරීරික ක්‍රියාවලියක් තමයි අපි තුමු සෙම්ප්‍රල් තිස්සියාවල හොප දීර ගැලීම එකාකාරීව වෙනවද? දිගටම වෙනවද? නැහැ. ශරීරයේ තියෙන අකණ්ඩ ක්‍රියාවලියක් තමයි ආස්වාස් ප්‍රාස්වාසය කියන්නේ. එතකොට ආස්වාස් ප්‍රාස්වාසය කියන එක අපි දැන් මේ වෙනකොට දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිහියෙන් හිතේ නැත්තම් දැනෙන්නේ නැහැ. නමුත් දැන් අපිට ඒක එහි දැනීම තුල සිහිය තියාගත්තොත් ඔන්න අපිට දැනෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය දැනි දැනි දැනි දැනි යමෙක් ඉන්නවා කියලා හිතන්නකො. එයාට මේ නිකන් ඉන්න වෙලාවට හැම වෙලේම මේ ආස්වාස ප්‍රාස්වාසය අපි තුමු නිකන් මේ භාවනා ඉරියව්වක ඉඳගෙන ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා යාට එක දිගට කියලා. ඒකෙන් තේරෙන්නේ එයාගේ හිත කොහොමද දුවන්නේ නැහැ කියලා. දැන් මම අහනවා මෙයාගෙන් පොඩි කාලේ ඉඳන් හැම ක්‍රියාවක්ම කිසිමම අඩුපාඩුවක් නැතුව කරන්න පුළුවන්කම තිබුණාද? අපි හිතමුකෝ උයන එක කියලා. අපි හිතමුකෝ එදිමදින එක කියලා. ආ ඔක්කොම පැත්තකින් තියලා කණ එක කියලා හිතමුකෝ. නේද? කණ එක වුණත් කොහමද? පුංචි කාලේ මූණ හැමතැනම ගා ගන්නවා. හැබැයි ටික දවසක් යනකොට පුරුදුද නැද්ද? අන්න බලන්න අපේ හිතට මේ ක්‍රියාවන් පුරුදු වෙනවා. පුරුදු කරන්න ඕන. අමාරු නමුත් පුරුදු කරන්න ඕන. හුස්මෙහි එක දිගට හිත තියාගෙන ඉන්න බැරි කෙනෙක් මොකද කරන්න ඕනේ නේද? ඛණ්ඩ පුරුදුනේ නාලද කාලමයි. නේද? හැම දෙයක්ම වාහනේ ලවන්න පුරුදු වෙන්න නම් වාහනේ ලවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ හිත එක අරමුණක තියාගන්න නම් හුස්මෙහි තියාගන්න නම් ඒකත් ඒක තියාගෙනම ඉඳලා පුරුදු කරන්න ඕනේ. අපි හොඳට දන්න ඕනම දෙයක් අමාරුවෙන් කරන දෙයක් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ලේසියෙන් පුරුදු වෙනකොට ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා. කවුරු කෙනෙක් ඉස්සෙල්ලාම වාහනයක් එලවන්න කියලා වාහනේ පුරුදු වෙන්න ගිය පළවෙනි දවසේ බය වුණොත් ගොඩාක් බය වුණා. ආය කවදාකවත් එයා නේද? මේක නම් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අතල්ලා නිකන් නේද? නමුත් කාලානුරූපව ඒක තා පහසු බවට පත් වෙනවා. ඒ වගේ අපි උත්සාහ කරනවා උත්සාහ කරනවා පරීක්ෂණයක් විදිහට. මොකොත් නෑ මගේ හුස්මත් එක්ක මට දැනෙන යම්කිසි දැනීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඇත්තටම මම හුස්ම ගන්නවා කියලා දන්නේ කොහොමද? මම හුස්ම ගන්න කෙනෙක් කියලා දන්නේ කොහොමද? ඒක මට නෑ මම මම දැනට මම මගේ මගේ දැනීමක් තියෙනවානේ. මේ මොහොතේ නෙවෙයි. මේ මේ මේ මිනිස්සයා කියන මම මේ හුස්ම හුස්ම ගන්න කෙනෙක් කියලා අපි දන්නවද නැද්ද? දැන් මේ ගහක තියෙන ප්‍රභා සංශ්ලේෂණය කියන සිද්ධිය පිළිබඳව අපි දන්නේ නැහැ නේද? අහලා දැනගත්තා. නේද? එතකොට අම්මා හරි තාත්තා හරි කවුරු හරි අපිට කියලා දුන්නත් ඔයා හුස්ම ගන්න කෙනෙක් කියලා. නෑ කොහොමද දැනගත්තේ? අපිට දැනෙනවා දැනෙනවා කොහෙට දැනෙන්නේ? ඇහැට. කනට. නාහෙට. දිවට නෑ ඉස්සෙල්ලා දැනෙන්නේ ශරීරයටයි. නේද මේ බලන්න. මේ හුස්මක් ගන්නකොට ඔන්න අපේ නාසයට නාසය අග ප්‍රබලව දැනෙනවා නේද? අපේ ශරීරයට දැනීමක් තියෙනවා සීතල දැනෙනවා වගේ, උෂ්ණ දැනෙනවා වගේ නේද? අපිට මේ ශරීරයේ දැනීමක් තියෙන. එහෙනම් දැනීම හිඳයි අපි හුස්ම ගන්න. දැන් මම එකපාරටම අහන මේ අයගේ දැන් මොකද කරන්නේ කියලා. දැන් මොකද කරන්නේ කියලා. එතකොට කෙනෙක් කියයි මම දැන් හුස්ම දැන් දැන් හුස්ම ගැන මේ අහන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න කෙනෙක් කියනවා මම හුස්ම ගනිමින් ඉන්නවා. දැන් ඔය හුස්ම මොකද ආගේ කියලා හොත් එනවා. මං හුස්ම හෙලමින් ඉන්නවා. මේ හෙලන වෙලාව මේ මේ දාන වෙලාව හෙලන වෙලාව දාන වෙලාව කියලා මම දන්නේ කොහොමද? මට ඒක දැනෙනවා. මට ඒක දැනෙනවා. මට ඒක දැනෙනවා අන්න බලන්න. දැනීම තුල අපි ඉන්නවා නම් හුස්ම ගන්නවද හුස්ම හෙලනවද කියලා අමුතුවෙන් ආයෙ මෙනෙහි කරන්න දෙයක් තියනවද? නේද? අමුතුවෙන් මෙනෙහි කරන්න දෙයක් නෑ. එහෙනම් ඔන්න බුදු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි පියවර විදිහට සෝ සතෝ අසසති සතෝව පස්සසති කියලා. සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න කියලා. එහෙනම් සිහියෙන් හුස්මක් ඒ කියන්නේ හුස්මක් ගන්නවා කියලා මගේ මනසට පණිවිඩය යන්නේ මෙහෙම ගන්නකොට ඔන්න අපිට ඒක දැනෙන හින්දායි. නේද? ආපහු දාන කොටත් මගේ මනසට පණිවිඩය යන්නේ දැනෙන කොටයි. එහෙනම් මම අමුතුවෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා හිතෙන් වචනයෙන් කියන්න ඕනද? නෑ ඒක අපි අතහැරලා දානවා. හරිද? හිතෙන් වචනයෙන් කියන්නේ නැතුව මොකද කරන්නේ? මොකද හිතෙන් වචනයෙන් කියන්නේ කොහොමද? ඒ කියන්නේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා ඒක නරක නෑ. නමුත් හුඟක් වෙලාවට මොකද වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. බුද්ධ වන්දනාව කරන වෙලාවේ අපි අහලා තියෙනව නේද? බලන්න ඒ ગાථා කියාගෙන කියාගෙන යනව නේද වෙලාවකට. ඒ ગાතාවේ තේරුමත් එක්කම සිහිය තියනවාද හැම වෙලේම? වෙලාවකට මොන හරි මතක් වෙවි ગાතා කියලා නැද්ද? අනිත් කණ්ඩායමේ කරේ තනියම කියන්නකො. තනියෙන් මම බුදුන් බුදුන් වදිනවා. බුදුන් වදිනකොට දැන් පූජේමි බුද්ධං කුස්මයන්නේ නැ පුඤ්ඤේන මේතන කියලා දැන් කියනවා. ඒ කියන ගමන් දරුවෝ තාම ආවේ නෑ, දොර පැත්තෙන් සද්දයක් ඇහුන්නේ නෑ නේද? එහෙම වෙන කල්පනාවල් තියනවද නැද්ද? කල්පනා පීලියක් තියෙන හැබැයි ගාතාව හා එහෙනම් අන්න බලන්න වචනයට අපි හිර වුණොත් වචනේ පුරුදු කරොත් වචන මාලාව අපේ හිත හරිය වැඩේ තමයි කරන්නේ. දැන් අපිට ඕන ආස්වාස කරනවා ප්‍රාසාස කරනවා කියලා සිහියෙන් මේක කරන්නනේ. අපේ හිත මොකද කරන්නේ? එහෙනම් ඔයා ඔක කී කීඳ මං යනවා කියලා. දැන් බුද්ධ වන්දනාවෙත් එහෙමයි. නේද? එහෙනම් දැන් ગાත ටික හොඳට පුරුදු වෙන්නේ. ඔයා ඔය ગાත ටික කියන්න මම මගේ මං කැමති තැනට අකමැති තැනට යනවා කියලා එයා එයා ගිහලා එයා කැමති තැන ළඟ ළඟ ඉන්නවා අපි ગાත ටික කියනවා. අහන් ඉන්න අය හිතනවා අපි හොඳට ලස්සනට බුදුන් වදිනවා කියලා. නේද? මෙතන සද්දයක් විතරයි. ඒ වගේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා හිතෙන් කියනවා. හිතෙන් ඕක අර රටාවක් වගේ කියගෙන කියාගෙන යනවා. ගියාට ආස්වාස ප්‍රාස්වාසයේ හිත නැහැ. වචන විතර කියනවා. ඒකේ තේරුම පටන් ගන්න කාලයේ මුලදී ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා කියන්න එපා කියන එකද? කිව්වට කමක් නැහැ. හැබැයි ටික දවසකින්ම මොකද කරන්නේ? වැඩි වචන වචනෙන් කියන එක නවත්තන්න ඕනේ. හරිද? මොකද නැත්තම් හරි ප්‍රතිඵලයකට යන්න බෑ. ඉතින් සමහර අය ඔතනම හිර වෙනවා. ඊළඟට මේකෙදී අපි එහෙම වචනෙට යන්නේ නැතුව දැන් එහෙනම් මොකද කරන්න හදන්නේ? හුස්මක් උඩට ගන්නකොට මට දැනෙනවා පල්ලහට හෙලනකොට දැනෙනවා උඩට ගන්නකොට දැනෙනවා පල්ලහට හෙලනකොට දැනෙනවා ආන්ගේ දැනි දැනි හැම වාරයක්ම දැනි දැනි දැනි දැනි දැනි දැනි ගන්නවා දැන් අපි හිතමු ගඟක් කියලා ගඟක ඒ වතුරෙහි දැනීම වැඩියෙන්ම දැනෙන්නේ පළල් තැන්වලදීද ඒ වතුර ටිකම එකතු වෙලා ගලන තැනකද අපි මෙහෙම අත දාලා බැලුවොත් එහෙනම් එකතු වෙලා එක පටු තැනකින් යනකොට දැනෙනවා හොඳට. එතන වංගුවක් වගේ තියෙනවනම් ඊටත් වැඩිය හොඳට දැනෙනවා. ඒ වගේ දැන් මේ හුලං ටික නාසිකාව අග ඉඳලා මේ මුළු නේද එක්තරා මාර්ගයක යනවා. ඒක හරියට නිකන් මෙහෙන් ඇතුල් වෙන හුලං මෙහෙම දෙකට බෙදිලා පෙනහැලට බෙදිලා මෙහෙම ලොකු පිම්බීමක් ඇති වෙලා හැකිලීමක් ඇති වෙනවා නේ. ඒ ඔක්කොම අපිට දැනෙන්න ඕනද නැද්ද? නේද? ඒ ඔක්කොම දැනෙන්න ඕනද නැද්ද? දැනෙනවද එහෙම? එහෙනම් දෙයක් මොකක්වත් දැනෙන්නේ නැහැ මොකක් වෙලාවට. සාමාන්‍යයෙන් වැඩියෙන් දැනෙන්නේ වැඩියෙන් වදින තැනද නැද්ද? දැනට අපිට පුරුදු නැහැ මේ දැනීම ශරීරයේ මේ හුස්මේ දැනීම තුල හිත තියාගන්න පුරුදු නැහැ. එහෙනම් වැඩියෙන් තියාගන්න පහසු වෙන්නේ වැඩියෙන් දැනෙන තැන් වල අඩුවෙන් දැනෙන තැන් වල. වැඩියෙන් දැනෙන තැන්. හුස්මෙහි වැඩියෙන්ම දැනෙන ප්‍රදේශය මොකක්ද? නාසිකාව ඇයි එතන හීන වෙලා තියෙන්නේ? වංගුකුත් තියෙනවා. නේද? එතකොට ඒක නම් නාසිකාවක කොටස වැඩියෙන්ම දැනෙනවා. එහෙනම් ඔන්න පුරුදු පුහුණු කරන කෙනෙකුට මේ කය තුළට රිංගා ගන්න පුරුදු කරන්න හදන්නේ. කාවද රිංගවන්න හදන්නේ? සිත. රිංගවල මොකද කරන්න හදන්නේ? ඒක දිගට කය අරමුණු කරගෙන වාසය කරන්න. ඇයි ඒ? කය ගැන අවබෝධ කරගන්න කයෙහි ඇත්ත తත්වය ගැන අවබෝධ කරගන්න. එහෙනම් මොකද කරන්නේ? අපි ඔන්න පටන් ගන්න කෙනාට කියනවා නාසිකාව අග කොටසෙහි හුස්ම ගන්නකොට හෙලනකොට යම් කිසි ආකාරයක දැනීමක් තියෙනවා නම් මෙහෙම ගන්නකොට බලන්න තියෙනවද කියලා පොඩ්ඩක් අස්පියාගෙන මේ වෙලාවෙම අපිට මේක බලා ගන්න පුළුවන් තේරෙනවද නැද්ද? ගන්නකොට ගන්නකොට දැනෙන්නේ එකම තැනද ගන්නකොට දැනෙන තැන මොකද අපහව දානකොට දැනෙන්නේ? සමහර අයට එකම තැන සමහර අයට එහෙම නැහැ. සමහර අයට වෙනස්. සමහර වෙලාවටත් වෙනස්. ගන්නකොට වෙලාවකට හයියෙන් දැනෙනවා හෙලනකොට හිමින් දැනෙන්නේ. එතකොට අන්න බලන්න එහෙනම් වැඩියෙන්ම දැනෙන ප්‍රදේශේ නාසිකාව අග ප්‍රදේශය. අන්න එහෙනම් වැඩියෙන්ම එහෙනම් හිත තියාගන්න ලේසිම ප්‍රදේශයක් කොහෙද? නාසිකාව අගපදයට. ඔන්න පළවෙනි පුහුණුව ආරම්භ කරන්න යන්න. හරි. හොඳට උඩුකය ඍජුව තියාගෙන මම ඒට හේතුව අපි පස්ව සාකච්ඡා කරනවා. පළවෙනි පුහුණුව මොකක්ද මේ පුහුණුව කරන්න යන්නේ? හිත කය තුල රඳවා ගැනීමට මම පුරුදු කරන්න යන්නේ. මේක මට කොච්චරද පුරුවන්ද කියලා බලා ගන්නකොට තේරුම් ගත්ත හැකි මගේ දක්ෂතාවය මොකද්ද කියලා. කවදාකවත් වාහනේ එලවන කෙනෙක්ගේ වාහනේ එලවන් යන විදිය බලනවා මිසක් මේ පොලිසියෙන් නම් සමහරට ඔන්න ලයිසන් එක බලන්න පුළුවන් නේද අපි බලනවාද එයාට අර මේ තියෙන මූලධර්ම පිළිබඳ දැනුමක් තියෙනවද කියලා එහෙනම් එයාගේ මීම්ම තමයි එයාට කොච්චර පුළුවන්ද කියන එක අපිත් මොකද කරන්නේ හිමීන් සැරේ මගේ ළඟ තියෙන සියලු ධර්ම කර්ම ටික එකතු කරගෙන ඉන්න මම මාව පරීක්ෂා කරලා බලන්න ඕන දැන් මම කොච්චර පුහුණු වෙලා තියෙනවද කියලා ඉතින් ඔන්න පළවෙනි උපදේශය බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා සිහියෙන් ගන්න සිහියෙන් හෙලන්න ඒ කියන්නේ ගන්න හැම වාරයක්ම දැනගන්න ඕනේ හෙලන හැම වාරයක්ම දැනගන්න ඕනේ මොකද කරන්නේ නාසිකාවගේ හිත තියාගෙන අර දැනි දැනි දැනි දැනි වාසය කරනවා දැනි දැනි වාසය කරනවා මෙතෙන්දී ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා කියන්න ඕන කියලා එකක් නැහැ. දැන් ඒක අමුතුවෙන් කියන්න ඕනේ හොඳට තේරෙනවා. ඇයි කියන්න ඕන කියලා එකක් නැත්තේ? හොඳටම තේරෙනවා අපිට ඒක. ඇයි ඒක දැනුනහම හොඳටම ඇති. එහෙනම් ඔන්න දැන් මෙයා මොකද කරන්නේ? ගන්නවා, අහෙලනවා, දැනි දැනි ගන්නවා, අහෙලනවා, ගන්නවා, අහෙලනවා, ගන්නවා, අහෙලනවා. ඔන්න ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? මම ඉඳගත්තේ මොනවා කරන්නද? ආසාව ප්‍රාස කරන්න, ආසාව ප්‍රාසාව කරන්න දැන් වෙන්නේ. ඒක නම් කියන්නේ නෑ ඒක අමුතුම ගන්නන්න දෙයක් නෑ මේ ශරීරයට. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හිත පෙරහැරක ගිහින්. නේද? දන්නේම නැතුව ගිහිල්ලා. දැන් ඊට පස්සේ ඔන්න මට තේරෙනවා. හිත කොහෙදෝ ගිහිල්ලා නේ කියලා. මොකද කරන්නේ? ආය දැනීමට ගන්නවා. ආය දැනි දැනි ඉන්නවා. මුකුත් නෑ ආස්වාස කරන ප්‍රාස්වාස කරන එහෙම හිතන්නේ නෑ. නේ දැනීමෙහි දැනීමේ හිත තියාගෙන දැනි දැනි දැනි දැනි ඉන්නවා දැනි දැනි ඉන්නවා එච්චරයි. හ්ම් නොදැනෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? අරමුණෙන් හිත විසිරලා. එහෙනම් ඔහොම ඔහොම කරනකොට දැන් ඔන්න ඉඳගෙන කරගෙන යනවා කරගෙන යනකොට ටිකක් වෙලා ඉන්නවා දැනීම අඩු වෙනවා ඔන්න මතක් වෙනකොට අයියෝ මම මේ මොකද කරන්නේ කියලා ආය ආරමුණට ගන්නවා ආයෙහෙට මෙහෙට විසිරෙනවා ආය ආරමුණට ගන්නවා ආයෙහෙට මෙහෙට විසිරෙනවා ආය ආරමුණට ගන්නවා මෙහෙම අරමුණට ගනිමින් ගනිමින් ගනිමින් ක්‍රමානුකූලව පළවෙනි පියවර වර්ධනය කර ගන්න ඕනේ උඩුකය ඍජුව තියාගෙන වාසය කරමින් අරමුණ ඍජුව දැනගෙන පළවෙනි පියවර කරන්න ඕන. ඕක තමයි ආනාපාන සතියේදී පළවෙනි පියවර. මොකද්ද? අහලා තියෙන්නේ සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න කියලා. එතකොට ත්‍රිපිටකයට අදාළව අපි සාකච්ඡා කරොත් පළවෙනි පියවර කියන්නේ සෝසතෝ අස්ස සතිය සෝසතෝ පස්ස සති කියන එක. මේක ශරීරයේ ඕනෑම දැනීමේ කාරණාවක් එක්ක සිහියෙන් හිටියාම කරගන්න පුළුවන්. නමුත් ආධුනිකයෙකුට ශරීරයේ ඕනෑමක් කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කය කියලා කියන්නේ අපි දැනෙන ටික ඔක්කොම ගත්තොත් ඒ දැනීමෙහි ඕනෑම තැනක හිත පිහිටවාගෙන මේක කරන්න පුළුවන්. නමුත් ආධුනිකයෙක් විදිහට ඉස්සෙල්ලාම බොහොම අපහසුයි නේද දැනීම හිතෙම කරගන්න. ඉතින් ඒකින්ද වෙන මොකුත් බාහිර කරුණු හේවිල්ලක් එහෙම මොකක්වත් නැහැ. මේ මොකද කරන්නේ? හොඳට ඉඳගෙන සිහියෙන් ගන්නවා, සිහියෙන් හෙලනවා, සිහියෙන් කියලා කියන්නේ දැන දැනී ගන්නවා කියන එක. හරි මොකද දැනෙනවා නම් ආය අමුතෙන් 100ක් හදන්න තියනවද නේද මම අහනවා මේ රිදෙනවද කියලා කොහොම රිදෙන තැන ගැන ආය අමුතෙන් කියන දෙයක් නැහැ ඒ වගේ එහෙනම් දැනි දැනි ගන්නවා දැනි දැනි හිරනවා හිත එහාට මෙහාට විසිරීලා තිබුණොත් මොකද කරන්නේ ඉක්මනට ආය අරමුණට ගන්නවා ඉක්මනට ආය අරමුණට අරගෙන දැනි දැනි ගන්නවා දැනි දැනි හිරනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හිරනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හිරනවා ඔය විදිහ ඔක තමයි පළවෙනි පියවර හරිද මේක අපි මූලිකව පුරුදු පුහුණු කරන්න ඕනේ කෙනෙක් හිතන්නේ මේක හරි සරලනේ කියලා සරලද අමාරුයි කරගන්න හරි හිත විසිරෙනවා ගොඩක් එතකොට මේවා කරගෙන යද්දි ප්‍රායෝගික ප්‍රශ්න වගේකුත් එනවා එකක් තමයි ඔන්න සමහරව අහනවා මගේ ගන්නකොට හයියෙන් දැනෙනවා හෙලනකොට හිමින් දැනෙනවා මොකද මං අහමාත් අහනවා මොකද ඉතින් නේද ඇයි එයා අහන මගේ මොකද ඒ මාතන මොකද? බුදුරජාණන් වහන්සේ ඒක හොයන්න කිව්වද අපිට? නෑ නේද? දැනීම අඩු වුණත් වැඩි වුණත් ගන්නවද හෙළනවද කියන තේරුම අපිට තිබ්බම හොඳටම ඇති පළවෙනි පියවර ඒක අපේ අපි මේ සඳහා සිහියෙන් ඉන්න ඕනේ. අන්න ඒ සිහියෙන් ඉඳ පුරුදු කිරීමක් මේ කියලා දැන් තේරෙන්නේ. ආය සමහර වහන වන්න හය දැනෙනවා දකුණු හය දැනෙන්නේ නැහැ. මොකද? එතකොට අපිත් අහන්නේ මොකද ඉතින් කියලා නේද? ඇයි ඒ එහෙම අහන්නේ? ඒ මොකද ඉතින් තේරුමක් නැති එකක්. අපිට කොහොම දැනුණත් දැනීම තුල අපේ හිත තියනවා නම් හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. ඒකින්ද ආය කාටවත් කාගෙන්වත් අහලා මේ දැනගන්න දෙයක් වගේ අමුතුවෙන් දැනගන්න දෙයක් කායෙන්වත් අහලා දැනගන්න දෙයක් දැනගන්න දෙයක් වගේ අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ ඒකින්ද මොකද කරන්නේ අපි මේ දැනීම තුල ඉන්නේ දැනීම තුල ඊනොට හිත විසිරෙනකොට ආපහු අරමුණට ගන්නවා. ආපහු අරමුණට ගන්නවා. මෙහෙම දවස ගානේ පුරුදු පුහුණු කරොත් හිත පිටට දුවන වාර ගන්න අඩු වෙනවාද නැද්ද? අන්න පුරුදු පුහුණු කරොත් අඩු වෙනවා. හරියට පුරුදු කරොත් අඩු වෙනවා. නැත්තම් අපිට මොකද වෙන්නේ? හැමදාම එක ගානට ඉඳ වෙනවා. ඕන දේ පුරුදු කරන්න ඕනේ. වාහනයක් කෙලවන එක පුරුදු කරන්න ගිහිල්ලා භාගයක් පුරුදු වෙලා කායයක් යන්න හිටියොත් මොකද වෙන්නේ? ආපහු කොනකින්ද ආපහු කොනකින්ද පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මේක අපේ පළවෙනි පියවර. පළවෙනි පියවර ඊටාම හොඳින් වර්ධනය කරගන්න ඕනේ. මේකෙදි තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි සමහර අය ඉන්නවා බොහොම පින්වන්තයි. පළවෙනි පියවර ආරම්භ කරනකොටම සම්පූර්ණ කයම පවා දැනෙන්නේ නැතුව ගිහිල්ලා හිත ඒක අරමුණක රැඳෙනවා. දැන් අපි ආනාපාන සතියට හිත යොමු කරේ මොකටද? ඒක ඉදිරියේදී විදර්ශනා කිරීම සඳහා. විදර්ශනා කිරීම සඳහා. දැන් මොකෝද දැනෙන්නේ නැතුව ගියොත්? ප්‍රශ්නයක්ද නැද්ද? අන්න ඒකින්ද කය සංසිඳෙන්න නොදී කයේ සියලුම දැනීම් සංසිඳෙන්න නොදී හුස්මෙහි විතරක් හිත තියාගෙන ඒකට හොඳ අවධානයෙන් කර කිරීම හොඳටම ප්‍රමාණවත්. හුස්මේ විතරක් හිත තියාගෙන මොකද කරන්නේ? හුස්ම දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි දැනි වාසය කරනවා. අර කය යම් කිසි විදියකින් සංසිඳෙන්න ගියොත් ආය අවධානය යොමු කරනවා. හරිද? ඔක්කොම සංසිඳෙන්න ගියොත් ආය අවධානය යොමු කරනවා. මේ විදිහට අවධානය යොමු කරමින් යොමු කරමින් අපි පුරුදු කරන්න ඕනේ මට කොච්චර වෙලා මේක කරන්න පුළුවන්ද? පුංචි කාලේ පුංචි ළමයෙකුට කෙලින් යන්න කියනවා. යන්න කියන්නේ කොහොමවත් ළමයා උත්සාහ කරන්නේ යන්න එක පැත්තකට. යැවෙන්නේ වෙන කොහෙවත්. ඇයි? වර්ධනය නොවිච්ච කයක් තියෙන හින්දා. නේද? ඒකයි වර්ධනය වෙලා නැති හින්දා යන්නේ කොහෙවත් යැවෙන්නේ කොහෙවත්. දැන් එක අරමුණක භාවනා කරන්න කියනවා. ඉඳගත්තේ මොකටවත් කෙරෙන්නේ වෙනම. ඇයි? වර්ධනය නොවිච්ච හිතක් තියෙන හින්දා. හරි වර්ධනය නොවෙච්ච හිතක් තියෙන හින්දා. එහෙනම් මොකද කරන්න ඕනේ ඉක්මනටම? හිත වඩන්න ඕනේ. ඒකට කියනවා කුසල් වඩන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා ආනාපාන සතිය තාම ලොකු ප්‍රයෝජනයක් වෙනවා. අපි මෙතෙන් සිටන් යම් කිසි ප්‍රමාණයක් තුන්වෙනි පියවර සාර්ථක කරන මේ මොහොත දක්වා කොටස මෙතන ඉඳලා මේ ධර්ම දේශනා මාලාවේදී යම් යම් කිසි ප්‍රමාණයකට පළවෙනි පියවර හතර දක්වා වගේ යම්කිසි ප්‍රමාණයකට සාකච්ඡා කරනවා. ඉතින් ඒකින්ද අපි මේ කොටස කරන්නේ සතර කමඨහන් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ඇයි ආනාපාන සතිය කොටස ගැන අපි විග්‍රහ කරේ. දැන් අපිට ප්‍රශ්නේ එන්න ඕන වැඩ කරද්දී නේද? මම කියන්නේ ප්‍රායෝගිකව එන්න ඕන මේක කියලා. මේක කරන්න ගියාම ප්‍රශ්න එනවා. ආංගේන ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න ගියාම අනිවාර්යයෙන්ම චතුරාර්යක භාවනා ඕනෑ. ටිකක් පස්සේ සාකච්ඡා කරමු කොහොම නමුත් යම් කිසි ප්‍රායෝගික මට්ටමකට මේක පුහුණුකරනද මේක හිත පුහුණු කරන වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය කරන අවබෝධය ලබා ගැනීම සඳහා හැමෝම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරනවා හැම කෙනෙකුටම තමන් බලාපොරොත්තු වෙන ආකාරයට උතුම් යහපත සිද්ධ වේවා හැම කෙනෙකුටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ලෝකය අවබෝධ කරගෙන උතුම් සැනසීමෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 14 වෙනි ධර්ම දේශනාවට දායකත්වයේ සපයලා මේ අත්වෝ ඊටාම විශාල පුණ්‍ය කර්මයක් සිදු කරගන්නවා. මොකද මේ ධර්ම දේශනා මාලාව අපි මේ බෞද්ධ මාධ්‍ය ජාලය සමග සාකච්ඡා කරලා ඒ අයගේ අනුමැතිය සහ ඒ අයගේ යෝජනාවෙන් මෙවැනි ධර්ම දේශනා මාලාවකට මම බොහොම කැමති වුණේ. අපිට ප්‍රායෝගිකව කරන්න යමක් කතා කරන්න විතරයි. අපිට බොහෝ ධර්ම කරුණු එකතු කරගන්න ඕනෑ තරම් වටින කල්යාණ මිත්‍රෝ මේ වෙනකොට ඉන්නවා. ඒ වගේම තමයි පොත්පත් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව අපි කොහොමද මේකට ලං වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්නමයි මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ. 14 වෙනි ධර්ම දේශනාවට දායකත්වයෙන් සපයලා මේ අතු විසර පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. මේ බණ ඇහිලා කොහේ හෝ තැනක කෙනෙක් මම ධර්මයට අනුව හැසිරෙනවාය කියලා අදහස් ඇති කරගෙන කටයුතු කරන්නට පටන් ගත්තොත් එහෙම කටයුතු කරන වාරයක් වාරයක් ගන්න මේ අත බොහෝම පින් මහිමයක් තියෙන අය පින් අනුමෝදන් වීමක් සිදු වෙනවා. ඒකෙන්ද විශාල පුණ්‍ය ශක්තියක් සිදු වෙන ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරගත්ත වෙලාවේ හැම කෙනෙක්ම කල්පනා කරන්න මමත් උතුම් නිවන් මඟ වඩලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගන්නවා කියලා උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.